නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්කවේ සම්මා සති ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චitteසු චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං අයං බුද්ධති භික්ඛවේ සම්මා සතිති කෞරණීය යෝගාවතර මහා සංඝරත්නය අවසරයි මහා සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන සතිපතා පවත්වාගෙන එනු ලබන මේ ධර්ම දේශනා මාලාවේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ සතියේ ඉදිරිපත් කරගත්ත මාතෘකාමයි සතියමයි සම්මා සතියමයි මේ අපේ 104 වෙනි ධර්ම දේශනාව. අපි ගිය වතාවේ මේ සතිපට්ඨාන සූත්‍රයේ කීප වතාවක් මීට කලින් සාකච්ඡා කරපු මේ සතිය කියන চৈতසිකයේ ඉදිරිපත් කරගත්තා. ඒ ගිය වතාවට ඉදිරිපත් වෙනකොට ධම්මානුපස්සනාවේ පච්චපබ්බයේ නීපාණ ගාමනී ප්‍රතිපදාවකින් දක්වන මධ්‍යම ප්‍රතිපදාවකින් දක්වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් වශයෙන් මේ සතිය දැක්වෙන්නේ සතියේ උත්කෘෂ්ඨම අවස්ථාව. මාර්ග සිත්තේට කිට්ටු කරපු තරමට හොඳ මනාකොට පිහිටි සුපතිච්චිත වෙච්චි කේවල පරිපූර්ණ සතියක්. සුපතිත්තිත සතියක්. වේපුල්ල සතියක්. ඉතින් ඒක ඇත්තටම කියවීමෙන් රස විඳින්න පුළුවන් සාකච්ඡා කිරීමෙන් රස විඳින්න පුළුවන් ප්‍රතිඵල ගෙන දෙන අවස්ථාවක්. නමුත් යෝගාවචර ජීවිතේ ගත්තාම වැදගත් වෙන්නේ ඉන් මෙපිට ඒ தත්තර පස්සනකන් දුරු වෙන්න ආ වූ සතිය සම්බන්ධයෙන් අපි කුමක් කටයුතුද කොහොමද ඒක අඳුනාගන්නේ කොහොමද ඒක තනවා වඩා ගන්න පිළියම් කරගන්නේ කියන එකයි වැදගත් වෙන්නේ. ඒක නිසා මේ උත්කෘෂ්ඨ වශයෙන් විස්තර කළ යුතු තිබුණත් අපි උළුවන් තරම් ප්‍රෝධනයේ සලකලා මෙතන සත්‍ය පිළිබඳ නැවත මතක් කර ගැනීමට සුදුසු අවස්ථාවක් කරගෙන යෝගාවචරණගේ පැත්තෙන් බැලීමටයි අද මේ තවත් වාරයක් ඉදිරිපත් කරගන්නේ. ඊ වතාවේදී අපි සත්‍යයක් අප්‍රමාදයක් කියන මේ සාරවත්්‍ය සාසනයේ සඳහන් වෙන බොහොම වටිනා වචන දෙකක සමාන භාවයක් පරෝජන සලකා ඉදිරිපත් කරගත්තා. මේ නිසා අප්‍රමාදයේ කියන වචනේ දන්නා කෙනෙක් ඉන්නවනම් හිතා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ මාර්ගයෙන් සතියට එළියක් අවබෝධයක් ආලෝකයක් පට ගන්න. එතන සත්‍ය පිළිබඳව යම් හැදෑරීමක් භාවනාවක් කරපු කෙනෙක් ඉන්නවනම් මේ තමයි අප්‍රමාදය කියන්නේ කියලා ඒ එකිනෙකා අන්‍යෝන්‍ය වාසයෙන් අමාන කිරීම යෝගාවචරයේකට පහසුවක් යම් කිසි ප්‍රස්තාවක් ඉදගෙන ප්‍රස්තාවක් ලබා දෙනවා ආන්න මේ ප්‍රමාදය අසතිය අප්‍රමාදය සතිය කියන කාලෙට මේ එකිනෙකට අත්තා වූ විරුද්ධාර්ථ පද ආදී සැලකීමේ එදිනදා ජීවිතයේ අත්කට වතාවක් 10 වතාවක් මේ සතිය නැවත නැවත මතු කරගන්නට අඛණ්ඩ සතිය පවත්වා ගන්න උදව්කාර කරනවා. මේ අප්‍රමාදයක් කාරක අප්‍රමාදය කාරාපක අප්‍රමාදය කියලා දෙකට කඩාගත්තා. කාරක අප්‍රමාදය කියලා කියන්නේ අප්‍රමාදීව ගතකරන්න කිවිසගෙන නැත්නම් යෝගාවචරයේ වශයෙන් තමන් හඳුනාගෙන නැත්තම් ලෝකයේ පෙනී ඉඳලා දවස පුරාම සතියෙන් ගත කරන්නට යෙදিলা හිත යොදලා ගත කරන කෙනාට බොහෝ විට ඒක වැටහෙන්නේ නැත්තම් ජීවිතේට සම්බන්ධ වෙන්නේ සතිය නැති වෙච්ච වෙලාවෙ අප්‍රමාදේ නැති වෙච්ච වෙලාවෙ අන්න මට දැන් සතිය ගිලී ගියා ප්‍රමාදයට වැටුණා කියලා තමයි ඉපත් වෙන්නේ මේ සීපත් වීම තමන් පාපතරේක් පෞකාරේක් එහෙම නැත්නම් <clears throat> කෙලසිත කෙනෙක් කියන පැත්තට වැඩිච්ච කෙනා වෙන විදිහට කියනවා නම් චාරිත්‍ර වාරිත්‍ර දන්නේ නැතුව නිතරම නොකල යුත්ත කරමින් කල යුත්ත මගහරමින් ඉන්න කෙනාට ඒකම ධිට්ඨ ධම්ම වේදනීය කර්මයක් බවට පත් වෙනවා. එතනම Taman දවන්න, කවන්න, පච ගවන්න, පරත්ත ගන්න, පස්සට අදින්න හේතු වෙනවා. කොච්චර කෙරුවක්වත් මට සතිය පිටව ගන්න බෑනේ. මගේ සතිය කැඩෙනවානේ. නැත්තම් මම ප්‍රමාදේ වැටෙනවානේ කියන විදිහට සතිය නැති බව ප්‍රමාදය වටහා ගැනීම ඔහුටම ඒක ඉෂටක්කමක් කරදරයක් පෑරිච්ච තුවාලයක් තව තවත් පාරනවා වගේ ගැතිකටපත් වෙනවා. නමුත් සතිය පිහිටීමේ යෙදී ගත කරන්නේ සීලයක් පිළිබඳව චාරිත්‍ර ධර්ම වාරිත්‍ර ධර්ම දැනගෙන කාර්යයක් අතු ඉදිරියට ගත කරන කෙනාට මෙතනදී අන්නේ වගේ පශ්චාත්තාවයක් ඇති නොවීම පිණිස පසුබෑමක් ඇති නොවීම පිණිස සරුවචනාංශයේ අතදීමක් කරනවා නෑ මෙන්න මේ විදිහට සතිය නැති බව තේරුම් ගැනීම සතියේ 150ක් වෙනවා සතියේ පළුවක් බවට පත් කරලා පෙන්නනවා එනිසා මේ පුද්ගලයා මන් දැන් සතිය නෙවෙයි ඉන්නේ මම ප්‍රමාදේ වැටලා ඉන්නේ කියලා දැනගත්තට අර තමන් පාපතරයේක වරදිච්ච කෙනෙක් පෙරදිච්ච කෙනෙක් කියලා පසුබාහන්ට යනවා වෙනුවට දැන් මම සීලෙක පිටලා තියෙනවා මම සතිය පිටන් උත්සාහ කළා තියෙනවා ඕක ඇති ඕම තමයි කොහොම තමයි සතියට පෙළඹෙන්නේ මේක තමයි මේකේ පළවෙනි සංඥාව මේක තමයි පළවෙනි හඳුනා ගැනීම මේක හොඳයි කියලා බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා මේක අගය කරලා තියෙනවා කියලා අර කාන්තියක් යම් කිසි ස්පාසුවක් යම් කිසි ජීවිතේ ප්‍රශ්න දිහා බලනකොට විකසිත වීමකට ඉඩ සපේනවා. ඒකයි කියන්නේ කාරක අප්‍රමාදය. මේ කාරක අප්‍රමාදයෙන් කරන්නේ පාපං පාපතෝ දිස්වා. පාපං පාපතෝ දස්සේති කියන එක. පාපය පාපේ වශයෙන් පෙන්වා දීම කාරක අප්‍රමාද. මේක ධර්ම දේශනා දෙකක් බුදුහාමුදුරෝ දේශනා කරන කුද්දක නිකායේ ද්වේමික වික්කවේ පරියායන ධම්මදේශනා. මානි ධර්මදේශනා ක්‍රම දෙකක්. එකක් තමයි පාපං පාපතෝ දස්සේති. පාපය පාපේ වශයෙන් දක්වනවා පෙන්වලා දෙනවා. මේක තමයි අපි දාගත්ත ඒ කියන කාරක ප්‍රමාණ. ඉතින් පාපේ පාපේ වශයෙන් පෙන්වා දීම බුද්ධ ආදී උත්තරයන් වහන්සේට ලොකුම ලොකු විප්ලවයක්. ලොකුම ලොකු දෙයක්. සාසනේ ලොකුම ප්‍රබෝධයක්. පූර්ව විප්ලවයේ ප්‍රථමය ආරම්භය. එනිසා ධර්ම දේශනාවක් පිට කෙනෙක්ගේ අපි අහනකොට එයින් අපට අපි කරන්නා වූ වැරදි වැඩක් වැරදි වැඩක් වශයෙන් දක්ිනව නන්දක් ගන්න හම්බ වෙනවා නම් ඒ දේශකයන් වහන්සේට බැනීම හෝ ධර්මයේ දොස් දැකීම හෝ තමන් පාපේ පාපේ වශයෙන් දැකීම හෝ නරකක් වශයෙන් සලකනවා නම් උම්මත්තකයි. ගොඩ ගන්න බැරි ලෙඩක්. ඒක නෙවෙයි සර්වඥාන් වහන්සේගේ හැකි සංඥාව පෙන්වන්නේ උන්වහන්සේ දේශනා කරන ධර්මයේ ධර්ම දේශනාවේ පාපේ පාපේ වශයෙන් පෙන්වන්න පුළුවන් නම් ඒක උත්තර ධර්ම දේශනාව. යම් කෙනෙක් පාපේ පාපේ වශයෙන් දැක්කනම් ඒක උට ලොකු දැකීමක්. ඒකෙන් තමයි ਉਹ හැදෙන්නේ. ඒක නිසා ඒක තමයි ධර්ම දේශනා දෙකේ පළවෙනි කොටස. ද්වේ ධම්ම දේශනා පරියායේන ධර්ම දේශනා දෙකක් මේ පවතිනවා පාපං පාපතෝ පස්සත පාපේ පාප වශයෙන් දකින්නේ කියලා. ඉතින් මෙන්න මෙතෙන්දි තමයි ඔය සතිය සෝබනයිතසිකයක් කියලා පැත්තට දාපුවාම පරහට ඉන්න ඕනෝකයි. එතකොට හිතනවා පාපයක් පාපයක් වශයෙන් දැකීම සතියෙන් කරන්න බෑ. මොකද සතිය හිතින් හැම වෙලාවෙම පින්පත් වෙනවා. නෑ නෑ එහෙම නෙවෙයි. පාපිය පාපිය වශයෙන් දැකීම තමයි සතිය කියලා කියන්නේ නැත්නම් කාරක අප්‍රමාදය කියලා කියන්නේ ඒකෙන් තමයි පාපය පාපයක් නැති බවට පත් කිරීමේ මූලික කුසල ඡන්දේ පහළ කරගන්නේ. ඒක නිසා මේ පාප කන්ද තුලින් පාපය පාපේ වශයෙන් දැකීම තුලින් පාපයෙන් තොර වීමට ගොඩ ඒමට ධෛර්යයක් ඇති කරගන්නට කටයුතු කරනවා. සතිය කියන්නේ වටිනවා. අප්‍රමාදී කියන්නේ වටිනවා. ඒක නිසා මේ චෛතසිකය ඕනම විතක්ක ਵਿਚාර දෙන තැනක පවතින චෛතසිකය හැබැයි මේ චෛතසිකය ප්‍රධාන බාරපත් වෙලා අඳුර පාමින් කියා පාමින් වැඩ කරන චෛතසිකයක් නෙවෙයි මුළු දැනෙන චෛතසිකයක් මෙන්න මේ බව දැකගෙන දැනගෙන සර්වචනාංශයේ යෝගාවචරණ මතක් කරන්නේ මෙන්න මේකට මුළු ගැන්නේට දෙන්න එපා මේක රජ කරවන්න ඉස්සරහට ගන්න ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම ඕනේ පාපයක්. ඒක පාපේ වශයෙන් දැක ගැනීමට කාරක අප්‍රමාදී වශයෙන් මේක උදව් කරනවා. ඒ උදව් කරලා ඒක ඒ ආකාරයෙන් සම්‍යක් ක්‍රමෙන් දැක්ක නැත්නම් කවදාකවත් ඌ හදන්න බෑ. එහෙම නැතුව හැදුවට ඒ හැදිල්ල නිකන් මත පිට හැදිල්ලක් විතරයි දෙන ඉතරහ විතරයි ඉතරහ පිට පමණයි. ඔව් අඳුරේදී කවුරුත් නැත්නම් අනන්තවත් අර පුරුදු පාපයකට වැටෙනවා. ඒ මොකද එතන මවාපෑමක් විතරයි තියෙන්නේ. ඒක නරක දෙයක් නෙවෙයි මවාපෑමෙන් හරි පස්සේ හැදෙනවා නම් හොඳයි. ඔත් හැදෙන්න නම් පාපේ පාපේ වශයෙන් දකින්න. ඒ නිසා පළවෙනි ධර්ම දේශනාව වෙන්නුනේ පාපං පාපතෝ පස්සත. පාපං පාපතෝ දිස්සා. තත්තනි බින්දස විරජ්‍යත විමුච්ඡත. දැක්කට පස්සේ එයින් ඒ රංජනය කරන්න එපා ඒක විරංජනය කරන්න. නිබ්බින්දති රස විඳින්න එපා අතහැරලා දාන්න. ඒකෙන් මිදෙන්න. මේක තමයි දෙවෙනි ධර්ම දේශනාව. තුඟ දෙනෙක් ධර්ම දේශනා කියලා කියන්නේ ඔන්න ඔය ටිකට. නමුත් මේ බක් කරන්න ඉතලා කලේ කෙලින් කරන්න එපා. කලේ මුණින් නමලදීදී වතුර වැක්කිරුවට වැඩක් නැහැනේ. ඒ නිසා පළවෙනි කලේ මුණින් තිබිච්ච එක උඩට හරවන එක තමයි පාබම් පාවතෝ පස්සත කියන්නේ. අඟුලිමාල මහා ධාමරික පුරා දකින්නකොට හරුවත් අනන්සේ මතක් කරේ අඟුලිමාල වෙන අතර වෙන්නේ කියලා. කොහොමද කිරුවේ කොහොම ශීඝ්‍රයෙන් වේගෙන් දුවලා ආන්නත්තන දුක් දෙමින් හිත කුප්පණය කරන කම්පන කරන ගතිය. නතර වෙන්නේ. ආනේ ඒකට තමයි අඟුලිමාට තේරුනේ මොන නතර වෙනවා. මෙතෙක් කල් කිරුවේ අර තරුණ උදේට හැකියාවට ශක්තියට කුසල මේ කුසලතාවේ ඔවේගේ වැඩි කරන එක. ඒක දැකගත්තට පස්සේ මේක නතර කිරීමයි පෞරුෂත්වයේ කියලා කියන්නේ. මේක නතර කිරීමයි ධර්මයේ කියලා කියන්නේ. ප්‍රමාදයේ කියලා කියන්නේ කියලා දැනගත්තට පස්සේ වැඳ වැටලා සමා වෙලා අනේ මට නතර කරන්න හැටි කියලා දෙන්නේ. මේ වෙනත බුදුහාමුදුර දකපලාදී අඟුලිමාල රහතන් වහන්සේ නමක් විදිහට හැදෙවිලා බුදුහාමුදුර යනකම් ඉරියව් සංවරේ පැවැත්වුවා නම් කොහෙද අඟුලිමාලට පොඩේ ඉන්න පාර. අඟුලිමාලගේ තුනේ අඟුලිමාල ගැටිය පෙන්නකො හින්දා බුදුහාමුදුරොත් මේ සතිය කියන එකේ ප්‍රායෝගික වටිනාකම දන්නා නිසා හරියටම ඇනේට ගැහුවා ගහන්න උඩ තැන. ගහනකොටම අඟුලිමාලට හරි හරවලා තිබුණ කලේ උඩ පැත්තට හැරුණා. තාමත් අඟුලිමාලම තමයි. නමුත් පාපම් පාපතෝ පස්සත පාපේ පාපේ වතෙන් දැකපන් කිව්ව දැක්කා. ඊට පස්සේ තමයි සත්ත්‍ය විරජී පින්දත විරජ්‍යත විමුක්ත. මේක රසය ඇලෙන්න එපා. මේක ගැලෙන්න එපා. රංජනය කරන්න එපා. මේකෙන් විමුක්තිය ලබන්න. අන්න එතෙන් දෙනකොට සරුවචනාදී සම්පූර්ණ ගුකුල් පැටව ටික තටුවක් යට කරගන්න වගේ පාපේ පාප වශයෙන් දැකපු කෙනාට බුදුහාමුදුරගේ සම්පූර්ණ ආරක්ෂාව දෙනවා. සුද්ධ කරන්නවක්වත් ඒ අතන දඬුවම් කරන්නවක්වත් ඒ අතන හදන්නවත් කිසිම දඬුවම් කරන්න පාපේ පාපේ වශයෙන් දැකීමම සරුවත්න සාසනයේ පණ. තින්සා අප්‍රමාද දෙකේ කාරක අප්‍රමාදී තාරත්ම වැඩගත්යක්. මේක සාමාන්‍ය සරල උපමාවකින් නැත්නම් මේ වගේම සරල අවස්ථාවකින් පෙන්නනවා. මේ පල්ලෑ බණ කියන්නේ ගියාම නැත්නම් ඔය වත්තානුමෝදනා දේශනා කරන්න ගියාම දාණය කොටස් දෙකකට කඩලා පෙන්නනවා. චේතනා දාන සහ වස්තු දාන කියලා. මේ මිනිසු දාන කියලා කියන්නේ මේ වස්තු දාන එක. නමුත් වැදගත් නැත්නම් චේතනා දාන. මොන දානයක් දෙන්න ඕනෑ කියලා යම් චේතනාවක් පහළ වීම වෙන්නේ නැත්නම් කවදාකවත් දානයක් දෙන්න බැහැ. නමුත් අපිට චේතනාව අපිට මතක නැති වෙනවා අනිගාන වේද දෙන වස්තු ප්‍රමාණය එතෙන්ද වටින සංඛ්‍යා ප්‍රමාණය කලබෝතාව අන්ධහැරේ තමයි අපි දානේ වශයෙන් දකින්නේ. නමුත් මේ සෑම දෙයක මුල් වෙන්නේ මොකද්ද? දානයක් දෙන්න ඕනේ කියන චේතනාව. ඒ වගේ තමයි මේ සංසාරයෙන් ගැලවෙන්න නම් පාපේ පාපේ වශයෙන් දැක ගැනීම ඉතාමත් වැදගත්. ඉතින් මේ පටලවාගත්ත ඇත්තෝ පාපේ පාපේ වශයෙන් දැකීමම පාපයක් වශයෙන් කලකරනවා. නිසා භාවනා කරනකොට ඒ නරක දේවල් වෙන්නත් බෑ කතා කරන්නත් බෑ හිතන්නත් බෑ කියලා කියනවා. ඉතින් එහෙම නැති භාවනා කරන්න ඕනේ නෑ. මෙන්න මේ අසාරුතාවයට තමයි යෝගාවචරය වැඩේ. ඒ මොකද යෝගාවචරය සතිය දන්නේ නැතුව සතිපට්ඨාන ගන්න නැතුව බණ අහන්න නැතුව කල්පනා කරන්නේ නැතුව සාමාන්‍ය කාමභෝගී ගත කරන කාලේ පාපම් පාපතෝ පස්සති කියන එක ගණන් ගන්නවා. ඒ නිසා යා හොඳට තුන් වේලා කරනවා, බුදිය ගන්නවා, කටයුතු කරනවා. නමුත් යම් දවසක යෝගාවචර බව පිළින කරාට පස්සේ ඒකේ කටයුතු කරන්න පටන් ගන්නතර පස්සේ පාපං පාපතෝ පස්සත සර්වඥාන්සේ දේශනා කරන මේ ධර්මයේ අනුව තමන් කාය ක්‍රියාවක් වැඩිවට කරනවා කාගර දැක්වීම නිසා හෝ ක්‍රියාව කරද්දීම ඔහුට මතක් වෙනවා දැන් මම කරන්නේ වැරදි කාය කර්මයක්. එතන අනවශ්‍ය කතාවක් වචී කර්මයක්. ඒ නැත්නම් අනවශ්‍ය වචන මේ හිත මනෝ කර්මයක්. ආනේ වෙලදී මේ පාපේ පාපේ වශයෙන් දකින්නම් බුදුහාමුදුරුවෝ එක කිව්ව වෙලාවට දැකලා වැඩක් නැහැ. ගුරුහාමුදුරුවෝ කිව්ව වෙලාවට දැකලා වැඩක් නැහැ. ඒ වැරදි කර්මය කරද්දී Tamanම දකින්න ඕනේ. ඒ වැරදි කතාව කරද්දී Tamanට වැටහෙන්න ඕනේ. වැරදි හිතවිලි එනකොටම Tamanට වැටහෙන්න ඕනේ. ඒකයි බුදුහාමුදුරන්ට දක්වන. ඊටෙන්ද ගුරුහාමුදුරෝ සමානයි. ඒ වගේම Tamanගේ කල්යාණ මිත්‍රත්වයට සමානයි. ඒ පාපේ පාපේ වශයෙන් දැකීම. ඉතින් මේක සතිපට්ඨානෙ වඩා නැති ඇත්තු කොයි තාලෙට හිතාගනීද සමාජයේ මේ විද්‍යාමන විදිහට මනීද කියන එක යෝගාවචරය දැනගෙන නෙවෙයි මෙතෙන්ද බයි. නමුත් මුග වෙලාවට යෝගාවචරයට මේ වැරද්ද වැරද්ද වශයෙන් දැක ගන්න අවස්ථාවේදී සමාජයෙන් කරන අනවින සංකටවල අනන්තය අප්‍රමාණ. මේ කාලේ කරන්න තියෙන දුෂ්කර ක්‍රියාව නෝකයි. ඒ තරමෙටම එවැනි පුද්ගලයා හදන්න රත් වෙච්ච යකඩනේ හුඟ දේකාචාරයෝ ඉදිරිපත් වෙනවා. හැබැයි කවදාවත් කරුණාවේ මෛත්‍රිය නෙවෙයි. කර්ණාවේ මෛත්‍රිය ඉදිරිපත් වෙච්ච එක්කනේ නම් ඒ වෙලාවට පුළුවන් තරම් උර දෙනවා, කටයුතු කරනවා, ආධාර කරනවා. ඒකටයි මේ භාවනා මධ්‍යස්ථාන ඇති කරලා තියෙන උට නිකම් ආහාර, ඉඳුන් හිටු, ගුරුපදේශ, කල්යාණ මිත්‍රයන්ගේ මේ ආදර්ශ පුළුවන් තරම් දුන්නොත් ඒ කුචරට තේරෙනවා මේ වැරද්දක් වැරද්දක් වශයෙන් දකින්න ගියාම වැරද්ද දකින්න කෙනක් විශාල කම්පණයකට ලක් වෙනවා. ඒ මැදවර තව බාහිර මුත්තවිලා එකට කංගටුළු දැම්මොත් දැන් කාලේ වචනේ කියනවනම් පිස්සු දෙගුණ වෙනවා. මේ වෙලාවට ඇත්තට ලොකු ආධාර උපකාර කරන්න ඕනේ. මේ පුද්ගලයා දැන් ඉතාමත් අසීරු තත්ත්වක ඉන්නේ. ඉස්සර මේවා දැක්කෙත් නැහැ. දැක්කට ඒ ගානකුත් නැහැ. දැන් එහෙම නෙවෙයි. දැන් තුවාලයක් වෙච්ච කෙනෙක් වගේ ඔන්කල් වෙච්ච තුවාලයක් වගේ. ඒ නිසා පාපං පාවතෝ පස්සති කියන මේ ප්‍රධාන විප්ලවයේ පළවෙනි අවධිය යෝගාචර ජීවිතයක නැත්නම් සතියේ පිටවෙන ඉතාමත් වැදගත්. මේකේ යම් කිසි වෙලාවක යම් කිසි කෙනෙකුට පාපේ පාපේ වශයෙන් දැකලා චිත්ත ප්‍රී කනගාටුවක් හිතේ මේ කුක කුකුසාට පිළිසරයක් නැතු වුණාන බරපතල ප්‍රශ්න වල මතුව ධර්ම ප්‍රශ්නවත් මතුව වෙනවා විනී ප්‍රශ්නයක්වත් මතුව. ඒ පුද්ගලයා සතිය හඳුනන්නේ නැත්නම් එනසං සතිය පිළිබඳ වැරදි මේ මින්මක දෘෂ්ටියක හිතන ධර්මයේ තියෙන කාරණා තේරෙන්නේ පිටපොට හරව ගන්න කල පිට හරව ගන්න. ඒ වගේම විනය සේරම අනිත් පිට දාගෙන අර හැදෙන්න හරින තමන්ගේ හිතට තව වද දෙන්න පටන් ගන්නවා මෙන්න මේකට අත්ති කිලමතාන යෝගිකේ කියනවා. එහෙම නැත්නම් පාපේ පාවෙන් දැකපු නිසා මට පව් කරන්නට අවසර පත්‍රයක් ලැබුණා මට ඊට පස්සේ ඕන පාපයක් කරන්න පුළුවන්. තමන්නේ දැනගත්තොත් ඇති කියලා පාපය දැන ගැනීම කාම ආසාවල් ඉෂ්ට කර ගන්නා පැත්තට ගියොත් අත්ති කිලමතාන ඉතින් පාපේ පාපේ වශයෙන් දැක්කට පස්සේ මත්තේ පාපේ නොකිරීම සඳහා කත් නිබ්බින්දති විරජ්‍යත විමුච්ඡත කියන තාලෙට යනවන ආන මධ්‍ය ප්‍රතිපදා පාදගතයි. ඒ නිසා පාපේ පාපේ වශයෙන් දැකීමෙන් අපි ප්‍රස්තාවල් ඉද තුනක් ඇති කරගන්නවා. ඕනේ භාවනා මධ්‍යස්ථානක තුනම දෘෂ්ටි වශයෙන් අල්ලගත්ත තුන් කොටසක් දැක්කත් ඇති. එහෙම නැත්නම් ඒ භාවනා මධ්‍යස්ථාන සම්පූර්ණ. සමහර පාපේ දකින්න දකින්න තමන්ට දඬුවම් කරගන්න පටන් අර ගන්නවා අනුත් දඬුවම් කරන පටන් අර ගන්නවා කෙවිත නීතිය අතර ගන්න. තව සමහරු මේ පාපේ පාපේ වශයෙන් දකින්න බුදුහාමුදුරුව අපිට අවසර දීලා තියෙන නිසා පාප කෙරුවට කමක් නැහැ. දැකගෙන දැනගෙන කියලා ඒ අවස්ථාවෙන් පුළුවන් තරම් කාමභෝගී වෙන්න සුඛෝභෝගී වෙන්න උත්සාහ කරනවා. මේ යෝගාචර දැනගන්න උනන්නේ අන්ත දෙක අතහැරලා පාපේ පාපේ වශයෙන් දැනගත්ත නිසයි මට අවස්ථා තුනක් ලැබුණේ. නමුත් මේකේ එකයි හරි මාර්ගය, එකයි මධ්‍යම ප්‍රතිපදාව මොකද්ද? ආනේ පාපේ නිර්වින්දනයේ වෙන්ට, විරංජනයේ වෙන්ට, නතරංජනයේ නොකරන්ට විමුක්තිය පිණිස කටයුතු කරන්නයි මේකයි දෙවෙනි ධර්ම දේශනාව. ඇත්තටම යෝගාවචර පිළිසකට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කොටස. නමුත් මේක මතක් කරන්නේ මේ අනුන්ගේ පව් හොදාන්න තව කෙනෙක් කොන්ත්‍රාත් ගන්න ගියාම වෙන අවුල්. ඇත්තටම ඇතුළතක් සිද්ධ වෙන පිටතක් ඒක චිත්තක්ෂණයක තමයි පව් දැක්කාම ඊගා චිත්තක්ෂණේ නඩුකාරයෙක් විදිහට කටයුතු කරන්න පටන් ගන්නවා. ඒක තමයි ඇතුළත අපි මේ දකින්න දේවල් අවුල් කරගන්න හැටි. දැන් එක්කෙනෙක් වැරද්දක් දකපුවා අනිත් කෙනා නීති අතර ගන්න ආරම්භ. මේ ප්‍රශ්න දෙකම සංසාරයේ තියෙන අපූර්ව ලක්ෂණ දෙකක්. නැති තැනක් ලෝකේ හොයන්නේ නැහැ. නමුත් සරුවචනන්ද මේක දැකලා තියෙනවා ඒ පමණක් වුණාන්සේගේ සිත් පිළිද මේක දැකලා ක්‍රියාව කරලා තියෙන නිසා කොච්චර නිර්පරාදමන් චෝදන ආවත් කොච්චර ගණන් හිතන ගන්න දෙස් දුන්නත් සතිය ඊගාව චිත්තක්ෂණය පිළිටවන්ට ඒක බාධාවක් නන්නේ. එහෙම දේවල් වෙන එක තමයි ලෝකේ කියන්නේ. ඒක තමයි මේ ලෝකේ තියෙන විෂමතාවය. ඒක තමයි මේ ලෝකේ තියෙන විචිත්‍රතාවය. විචිත්‍රතාවය එහෙම වුණාට මේ අවුල් පාස කොච්චර තිබුණත් සතිය පිළිටව ගන්න පුළුවන් ශක්තිය නිසා මොකද සතිය කවදාක කිසිම දෙයකට හැප්පෙන්නේ නැහැ. ප්‍රතිඋත්තර බඳින්න යන කට ප්‍රතිඋත්තර දෙන්න යන කරගෙන ගත කරන. හරි මම වරද්ද වරද්ද වශයෙන් දැක්කා. නමුත් ඒක හදන්න හදනකොට මගේ හිතම ඔබ පවුකාරය ඔබ වැඩි කාර්යයක් කියලා දෙස් දෙනවා. එහෙම නැත්නම් ස්ථානේ රටේ සිවිල් නීති Taman දඬුවම් කරනවා. ඒක බොහෝම ආදරෙන් පිළිගන්නවා. දඬුවම් ලැබිය යුතුයි මම වැරදි කරන්නේ. නැහැ කියන්නේ යන්නේත් නැහැ. වැරදි වලට දඬුවම් එකයි කියන්නේ යන්නේත් නැහැ. ආන්නේ විදිහට කටයුතු කරනවා නම් අන්න කියන්න පුළුවන් සම්මාපත් යහපත් කතිය. එහෙම නැති වුණොත් ඒවට ගැටෙන්න ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් එතකොට ඉතින් මිත්‍යා සත්‍ය කියලා තමයි කියන්නේ. මේ සත්‍ය දඩමීමා කරගන්නවා Tamange තියෙන අර දෘඪ මත නැත්නම් ආසාවල් ඉෂ්ට කරගන්න. නමුත් සතිය එහෙම එකක් නෑ. ධර්මයේ හොඳටම පැහැදිලි. බොහෝමත්ම නිර්වෘල විතර කරලා තියෙනවා විශේෂයෙන්ම සති වේපුල්ල වෙනකොට සතිය අඛණ්ඩව පවතිනකොට මේ නඩුව අහන්නත් ඉස්සලා Taman දිනනවා ඒ කියන්නේ දිනපු යුද්ධයක් වාගේ තමයි. සබ්බ පාපස්සා කරනන් කියන වැරදියටපත් නොවි මෙවැනි දේවල් වලට අහු නොවි Tamanට කය හිත වචනේ බේර ගන්න පුළුවන් ශක්තිය දෙනකොට සතිය පුදුමාකාර මේ ආරක්ෂක ස්වරූපයක්. හැම වෙලාවෙම ආත්පසින් තමයි ආරක්ෂා කරන්නේ කල්යාණ මිත්‍රෙක් අවසාන නිවන දක්වාම ගෙනියන කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේකට අප්‍රමාද ධර්මයට මේක සම කරලා දේශනා කරන්න පුළුවන් වෙන්නේ අප්‍රමාදය කියලා කියන්නේ කලියුත් කරන්න ප්‍රමා වෙන්නේ නැහැ. නොකලියුත් නොකරන්න ප්‍රමා වෙන්නේ. ඒනොත් Taman ප්‍රමාදේ වැටලා ඉන්න බව දැන ගැනීම තමයි අප්‍රමාදයේ පිහිට වීම සතිය එළඹ සිටීමේ පළවෙනි ලක්ෂණය. මේක පිළිබඳව තවත් කිට්ටුවෙන් යන නිදර්ශනයක් දෙන්න පුළුවන්. මුඟ දෙනකොට ඒක ධෛර්යයක් වෙනවා. ඒ මොකද මම කලිමුත් මතක් කරා අපි මෙතන කතා කරන්නේ සත්‍ය උත්කෘෂ්ඨ කෙලවර. නමුත් මම නැවතත් පල්ලෙහාට ගෙනියනවා. සත්‍ය සත්‍ය බලයක් සති ඉන්ද්‍රියක් බවට පත් වෙනවායි කියලා කියන්නේ සත්‍ය සත්‍ය බෝධිපාක්ෂික ධර්මවල මේකට පල්ලෙහා මට්ටමේ දේවල්නේ. සති බල සති ඉන්ද්‍රිය. සති බලය කියන එක අපේ පරිණාමික මාර්ගයේ විස්තර කරන්නේ කොහොමද අප්පම සමාදේ අකම්පියත්තේන සති බලං. ඒ කියන්නේ තම සතිය පිළිතුරන්ට ජීවිත ගන්න. යෝගාචරකව පිළින කරන එකල ඒ කටයුතු කරගෙන යනවා. ඕන කරගෙන යනකොට ඔන්න තමන් ප්‍රමාදේ වැටිච්ච බව දැනගන්න. ඔන්න අනවශ්‍ය තැනක කතා කරගෙන ඉඳලා ආවුණා. එහෙම නැත්නම් කෑමක් ගන්නකොට උණු ආසාව ගේදේ රසේ පහළ වුණා. එහෙම නැත්නම් සක්මන් කරගෙන ඉන්නකොට නතර වෙලා ඕන මොකක් හරි දෙයක් බලාගෙන ඉන්න බව වැටුණා. මේන්නේ මේ වෙනකොට සත්‍ය පිහිටවන්න උත්සාහ කරන කෙනාට ඉස්තරලාම ලොකු කම්පනයක් ඇති වෙනවා. මම මේ සිවුරුකුත් පුරවන තාක්කෙත් වූගාගෙන යෝගාවචර විදිහට ඉඳ ගියාම අනිත් මිනිස්සු ඉදිරි පිටදී මම අසංවර භාවයක් දැන් ප්‍රසිද්ධ වුණානේ. පිළිසක්ක හෝ වේවා නොවේ හෝ වේවා. ඒක කායික හෝ වේවා වාචික හෝ වේවා මානසික හෝ වේවා කොහොම කෙරුවක්වත් Taman ප්‍රමාණයට වැඩිච්ච නිසා කම්පාවක් ඇති මේ තමයි සතිය පිටවන්න ඉස්සර පිටවන කාලේ යෝගාජයට හම් වෙන මූලිකම අත්දැකීම. ඒකෝර Taman වැටෙන්න පටන් ගන්නවා මේ උත්සාහ කරන නිසා කී කොලක Taman නුසුදු තත්තර පත්‍රා දිනද ප්‍රමාදයට වැටලා තියනද මේ සතිය ලිහිලා නෑ මේ ලූටලා ගිහිලා කියනවා තමයි අමාරු වෙන්න තියෙනවා. ඒක දැනගන්නේ අනිවාර්යයෙන්ම කම්පාවද. නමුත් සතිය සති බලයක් වෙනකොට මෙන්න මේ විදියට ප්‍රමාදයට වැටුණු බව දැන ගැනීම කම්පාවක් නොවන දැනටපත් වෙනවා. ප්‍රමාදේ අකම්පියක් තේන සති බල. එයා තේරුම් ගන්නවා සතිය පිටුන කට්ටියට මේක වෙනවාමයි. මේ කම්පාව තවත් සතිය හොල්ලායි. ඒ නිසා කම්පාව ගණන් ගන්න නැතුව නැවත නැවතත් මම සතිය පිටන්ට ඕනෑ කියලා Taman අසතිමත් බව දැනගත්තට නොසලෙන කමක් ඇති කරගන්නවා. මේකද කියනවා සති බලය. සාමාන්‍ය භාවනා කරනකොට මේක නාම රූප පරිච්ඡේද පච්චේ පරිඥා ඥාන දෙක වගේ කෙරීගෙන යනකොට යෝගාවචර සමානලාට හැල්මේ එක දිගට අරමුණේ හිත පිහිටන ගැතිය කියලා. මේකට කියන්නේ විෂයාභිමුඛ භාව. තමන් ආරම්භණය ගන්න අරමුණ අභිමුඛයේ හිටින ගැතිය කියනවා. ඉතින් ඔන්න සතුටක් ඇති වෙනවා. හරි දැන් මගේ භාවනා හරි කියලා දැන් ඕන්න සතුට දිගේ ගිහිල්ලා ඕන්න ලොකු වලක වැඩෙනවා. බොරු වලක වැඩිච්චාම අනික් ගමන ලොකු පස්චාත්තාපයක් ඇති වෙනවා. අනේ මේ සතුටනේ Taman දැන් කොහෙද වල්මත් උනානේ, නන්නත්තර උනානේ කියලා ආය ඔළුව කහන්න පටන් ගන්නවා. වටපිට බලන්න පටන් ගන්නවා. මේම ගියොත් එහෙම මම භාවනා කරනවද කියලා මට තේරෙන්නේ නැහැ. දැන් එන්ටෙන්ට බලනකොට සතිය තියා, සමාධිය තියා මොනවාක්වත් නැති උනා නේද කියලා විකාර වශයෙන් Taman චෝදනා කරන්න පටන් අර ගන්නවා. ඔය සම්මත ඥාන කිට්ටු කරනවා. මොනම ඥානකාර ඉත්‍තිරසාර වෙනකොට තමන්න ගණන් දෙස්ති ගන්න පටන් ගන්නවා. ඒ වෙලාවට යෝගාවචරය සමහරලාට වචනෙම ප්‍රකාශ කරනවා හරියන්නේ නැහැ භාවනා හරියන්නේ නැහැ ඉස්සර වගේ නෙවෙයි ඒක එක විනාඩියක්වත් අරමුණේ ඉන්න බෑ අරමුණේ ඉන්නකොට හිත පිට යනවා සතිය නැහැ සමාධිය නැහැ එහෙම නැත්නම් අරමුණත් නීරස වෙනවා හිත මෙනෙහි කිරීමේ හිතින්නේ නැහැ ආදි වශයෙන් අර සොයම් විවේචන බොහෝ බහුල වෙන්න පටන් ගන්නවා ගුරුවරයා දැනගන්නවා. එතකොට දැනගත යුතුයි මේ සාතන කරගෙන කරගෙන යනකොට මේ තමන්ගේම අඩුපාඩු පේන වෙලාව. ඒ වෙලාව පේන්නේ පිරියන වෙලාවක් වගේ. යෝගාවචරය දකින්න පිරියන වෙලාවක් වගේ. මොකද හේතුව ඒ පුද්ගලයා මේ සතිය පිළිබඳ හෝ නැත්නම් මේකෙක් තමන් ගත කර ප්‍රමාද ජීවිතය ගැන දන්නේ නැති නිසා දැන් 100 100ක් හරියන්න උත්සාහ කරනවා. මනෝ තත්ත්වයක් ඇති කරන උත්සාහ නමුත් ඒකෙන් වර්ධිනවා. නමුත් මේක ලොකු ඉස්සරට වැඩි ලොකු තත්ත්වයක්. ඒ වෙලාවේදී මතක් කරනවා පිටතෝම කොච්චර කැඩුනත් නැවත සතිය අරමුණේ පිහිටවන්න පුළුවන් ශක්තිය තියෙන තාක්කල් කීකරුව හිත අරමුණට යන තාක්කල් සතිය කැඩීමක් වෙලා. ඒ නිසා තමයි තමයි දෙස්දී ගන්න එපා, කම්පා කරවන්න එපා. ඒ මොකද දැන් සතිය සති බලයක් බවට පත් වෙන්න හදනවා. සති බලය උණයි කියලා කියන්නේ Taman ප්‍රමාදයට වැටුණයි කියලා කම්පාවටපත් වෙන්නේ. මේක ඔලොමුත්තර ගමක් කියලායි බැලු බැලමට පේන. ඒ කියන්නේ පව් කෙරුවට කමක් නැහැ. වැරදුනාට කමක් නැහැ කියලා කියන දැනගතියක්. නමුත් මේක මේ සතිපට්ඨානේ පටන් ගන්න නැති කෙනෙකුට අක්කත් දැන දැන වැරදි කරන්නට ඉනිමම් බැඳිල්ලක්වත් නෙවෙයි. මේක අනිවාර්යයෙන්ම සතියේ පිටරන වෙන දෙයක්. ආන්නේ වෙනදී දැනගත්තා නම් යෝගාවචර දැනගන්න පුළුවන් දැන් මේක වාසියට හරවගන්නේ කොහොමද? අපි දැන් සතිය සතිය පිළිබඳව වගේ කියන්න උත්සාහ කරනවා. සතිය කැඩීම පිළිබඳව සතිය වගේ කියනවා. සතිය පිහිටීම පිළිබඳව වගේ කියනවා. ඇති නැති දෙකොලෙම ක්‍රියාත්මක වෙන්න හදන වෙලාව. ඒක නිසා නිතර කැඩෙමින් නිතර විවිධ ආකාරවල නියුක්තව නිවනම පරමාර්ථ නොකරගෙන වැඩ කරගෙන යන කෙනාට සතිය කැඩීම කුසීත වස්තුවක්. ඔහුට හිතන කවදාකවත් බැරි වෙයි මට සතිපත් සතුටක් වෙන්න. මොකද මේ තරම මගේ හිත කාමාසාවට ලාමක දේවල්ට අදිනවා. ඒ වගේම සතිය කැඩෙන නිසා ඔහුගේ කුසීත වස්තුවක් කරගන්න. නමුත් සර්වඥයන් මෙතනදී පෙන්නනවා සතිය කැඩෙන එක හැදෙන ලකුණ. ඒක නිසා මේක විදි ආරම්භ කතාවක් කරගන්න. ධෛර්යයට හේතුවක් කරගන්න. ඒ නිසා දිගට කරගෙන යන්න කරගෙන ගියාම සතිය සතිය පිළිබඳව ප්‍රත්‍යයන් පටන් ගන්නවා. ඒක හරියට උඩු බැලිය උඩු කුරුව කොහොමෙන් හිටපු කුංචි දරුවේ යන්තම් ඉඳ ගන්න පටන් අරගන්නවා. ඉඳ ගන්න පටන් අර දඬුවට අල්ලගෙන නැගිටින්න පටන් අරගන්නවා. ඒ තාක්කල් ඒ දරුවට වැටිලා රෝග නැහැ. වැටෙන්න ඉඩක් නැහැ බුදියාගන්නේ හිතේ මේක. නමුත් දැන් ඉඳගන්න පටන් ගන්නතර පස්සේ නැගිටින්න පටන් ගන්නතර පස්සේ ළමයා වැටෙන්න අවස්ථාව වැඩි. මේක විතරක් මේ 7යි 7යි කියලා යන්න පටන් අරගත්තොත් 7 කියන්නේ ඉතල වැටෙනවා වැටෙනවා. 1 2 යනකොට වැටෙනවා. 1 2 3 යනකොට වැටෙනවා. කොහොම කොහොම ගිහලා තමයි 7යි කියන්නේ. ඒ හතයි කියන වෙලාවේදී ඒ ළමයාගේ ආරස්තාවට බුදියා ඉන්න කාලයට වැඩිය දැන් ටිකක් අනතුරේ තමයි. ඒ නිසා ළමයා ගැට ගහලා හරප්ප හරහා දාලා තියෙන එක මනසේ කියන්නේ නෑ. ඒ මොකද මේ දරුවා මේ නැගිටින්නේ මොකටද? ඇවිදින්නයි. ඇවිදින්නේ මොකටද? දුවන්නයි. දුවන්නේ මොකටද? පණින්නයි. ඒක වෙන්න නම් දැනෙති බැටෙන්න. ඒකේ හැදෙන ලකුණ. ආන්නේ වගේ තමයි සතිය දිනු වේගන එනකොට ප්‍රමාදයටපත් වෙනවා. ප්‍රමාදයේ අකම්පිය සැලෙන්නේ නැති ගතියටපත් වෙන ආනන සති බලය. මෙන්න මේ විදිහට අපි සත්‍ය පෝෂණය කරනවා. සත්‍යට අතුරුාන්තර නොකර දැනගෙන කටයුතු කරනවා නම් අපි මේ ගන්න ප්‍රයත්නේ කොච්චර අහිංසක කොච්චර ගැඹුරකට ගෙනියන කොච්චර පූර්ණ විප්ලවයට උඩ දෙන්නක්ද කියලා කල්පනා කරනකොට ඒ ප්‍රාර්ථනා කරලා කොනම ක්‍රමයකින් සත්‍ය පිටවන්න බෑ. මුලින් මුලින් මේ විදිහට වරද්ද වරද්ද කරන එක තමයි එකම ක්‍රමය. ඉතින් මේ විදිහට සත්‍ය මුලින් පීඨීමේදී ගන්න ප්‍රයත්නවල කිසිසේත් නිස්තිරුත භාවයක් නැහැ. කිසිසේත්ම ගිහි පැවිදි කියලා වෙනසකුත් නැහැ. මේක මානසික තත්ත්වයක් හැර කිසිම ආගමක් නැහැ. එන්න මේක හරියට හිත්‍රිතන කාරණාවක් වෙලා තියෙනවා මේ සාසන බාහිර ධාරකාරී අත්තන්ට. මොකද ඒ අත්තන්ට හරියට වැඩ සතිය පිට ගන්න වෙලාවක් නැහැ. නමුත් ඊ ඇස්සේ බලනකොට කිසිම වගකීමක් අපි පැත්තක ඉන්නේ නැත්නම් හොඳට සතිය පිටවල ප්‍රයෝජන ගන්න. මෙන්න මේ ධර්මතාවයේ දැන් අවුරුදු 20ක් 30ක් ලෝකේ පේන්න පටන් අරගත්තා. ඒ නිසා හුඟක් ඔය ලංකාවේ පටන් අරගත්තාම ගා පරණිකායවල වල නෙමෙයි මේ විප්ලවය ඇතුලේ මේ අලුතෙන් පටන් ගත්ත තැන. ඊටත් වඩා ගිහි සමිති සමාගම්. ඊටත් වඩා දැන් වෙලා තියෙනවා අබෞද්ධ රටවල. ඊමිසු කතා කරන්නේ එකම ධර්මයක් ගැන. මේ සතිය කොහොමද? මේ සතියේ නැතිව ඉන්න බව දැනගැනීම ලොකු සතියක්. එහෙම හිතියට ප්‍රථම සතිය පිටවන්න පුළුවන් වෙන ඒ නිසා අපි එකිනෙකාට එකිනෙකා කණ්ණාඩියක් වෙමු. සතිය නැති වෙලාවට අපි ඉඟියක් කරනවා. නැත්තම් අපි සතිමත් වෙන්න උත්සාහ කරනවා. ආන විදිහට කටයුතු කරන්න පටන් අරගත්තොත් මේක විනෝදාංශයක් වගේ. එනතන් සමිතියක කට්ටියට කරන එකිනෙකා විශ්ේ පවත්වා ගන්න ගිවිස ගැනීමක් වශයෙන් බොහෝම ජයට කරන්නේ. මේක උත්සාහ කරලා තියෙනවා ඉස්කෝලේ හතරවෙනි පන්තියේදී පටන්. Taman දිහාට කොණින් ළමයේගේ කුංචි පන්ති ඇහුනේ විරිත්තන පැන්සලෙන් අයින්නවා කොණිත්තනවා নানা ප්‍රදේවල් එනකොට පොඩ්ඩක් හිත දිහා බලන්න. ඉතින් පස්සේ මේක අවුරුද්දක් දෙකක් විතර ළමයින්ට පුරුදු කරාට පස්සේ ඒ ළමයින්ගෙන් අහනකොට ඒ ළමයි තුල පැහැදිලියම වහා ප්‍රතික්‍රියා නොකරන ගතිය සර්පෙක් වගේ පොළාපනින් නැති ගතියක් පහතුනාට පස්සේ ඇයි කියලා අහපුවාම එයා මට විරිත්තුවා ඒ වෙලාවේ මම බලනකොට මගේ විල කැළඹිලා නැහැ සම්තලයි කීතේ නිත්තරයි එයාගේ විල කැළඹිලා තියෙන බව මම දැක්කා මේ සමන් අරසව මොකද මම උගලක් වුණා නම් මගේ විලත් කැළඹෙනවා ආන්න මේ තරමට යනකම් පහේ හයේ පන්තියට යනකොට උත්තරයක් දෙන්න තරමට මේ ළමයි තුල ඇති වෙච්ච මේ පරිචය නිසා මේ ළමයට කවදාහක්වත් අර මානසික අසහනය කියන රෝගේ නොහැදේ නොහැදේ යුතුයි මේ නිසා මේක ජාතික දේශීය අධ්‍යාපන පාඨමාලාවක් කරන්න ඕනෑ කියන එක බෞද්ධ නොවන පළාත්වල ප්‍රාදේශීය වශයෙන් අරගන්න හේතු වෙලා තියෙනවා. එළමෙන් පුංචි කාලේ පුරුදු කරේ මොකද? Taman දිහාට ප්‍රතිචාරයක් එනකොට ප්‍රතික්‍රියා කෙරුවොත් පරාදයි. ඊළඟදී පාර්ලිමේන්තුවේදී ප්‍රධාන පාර්ලිමේන්තු දේශපාලනඥයෙක් කතා කරලා දුන්නා. පාර්ලිමේන්තුව ගණන් කතා කරනකොට කවුරු හරි බාධාවක් කළොත් ඒකට තමයි කේන්ති ගත්තොත් පරක්කයි. මේ බාධා කරන්නගේ බලා බාධා කරන්න බලාපොරොත්තු වෙන ඉච්චරම මේ කතා කරන යන කතා බාධා කරලා උඩ කේන්ති ගස්සවොත් ඉන් ඉදිරියට මොන කරයිද කියන්නේ. නිසා මේ පුද්ගලයා කියන මම ඉස්සර බාධා කරන කෙනාට වහාම ප්‍රතික්‍රියා කරනක තමයි දක්ෂකම පෞරුෂත්වයේ නිර්මතිලා හිතානිට මම දැන් තේරෙනවා ඒක බොලකු පරාජයක්. බාධා කරන එකට බාධා කරපදී මම මගේ වැඩේ කරගන්නවා. අරකට බොහොමත්ම හැදිච්ච තාලෙට ප්‍රශ්නයක් අරගන්න පොඩ්ඩක් පමා කරනවා නැත්නම් උත්තර දීලා අනේකයි තියෙන්නේ. ආන්නේ විදිහට සතිය පුරුදු කරන්න පටන් අරගත්තොත් ඒක නිසා මේකට කියනවා ඒකෝ ධම්මෝ කියලා. මේ ඒක ධර්මය එකම ධර්මයේ පුරුදු කළොත් කාම ලෝකෙත් දිරන්න පුළුවන්. කිසියම් ප්‍රශ්නයක් නැහැ කාම ලෝකෙත් දිරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් ඒ කාම ලෝකෙ දින්න කියලා කියනනම් ඉතින් තිරිසනුන් මනුස්සයන් අතර සාධනක් නේ. මනුස්සයන් අතර ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. මනුස්සයන් අතර සාධන නම් මේ කාම ලෝකේ ඉක්වල නිර්ආමිෂ ලෝකේ දිනන එකයි. නැත්තම් ධානා ලෝකේ දිනන එකයි. නිසා සතිය තියෙනවා නම් ධානා ලෝකේ දිනනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිනුත් ධ්‍යාන ලෝකෙ දිනලා තිබුණනේ අපි නොදැනගෙන හිටියට හින්දු ආගමේ බුද්ධ ආගම වල අනිකුත් ආගම් වලත් ඒ වගේ ධ්‍යාන මට්ටමට නැටත් හිත හදාගත්ත මිනිස්සු ඉඳලා තියෙනවා කියනවා බලනකොට අපි බුදුහාමුදුරන්ගේ ගෝලිය වශයෙන් කළ යුත්තේ මොකද්ද? ඥාන ලෝකෙ දිනන එක. ඒකටත් සත්‍යයි. ඒකට උදව් වෙන්නේ අර ධ්‍යාන ලෝකෙ පුරුදු කරපු සතිය. ධ්‍යාන ලෝකෙ පුරුදු කරපු සතියට උදව් වෙන්නේ කාම ලෝකෙ දිනු කරපු සතියයි. ඒක නිසා කාම ලෝකයේ තියෙන මේ විෂමතා සතිය වඩන්ඩ හොඳම පරිසරයක්. ඇති සංඥාවෙන් කරනවා. නිසා විපස්සනා පැත්තෙන් බලනකොට සමහර ආචාර්යවරු ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනකොට භාවනා මධ්‍යස්ථාන භාවනා කුටි භාවනා අරණ්‍ය අවශ්‍ය නැහැ කියලා. මෙන්න මේ අදහසයි ඉදිරිපත් කරන්න හදන්නේ. බාධා වැඩි වුණාට සතියට ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් ඒක අත්නෝමතික කතාවක් හැර ප්‍රායෝගික නැහැ. ප්‍රායෝගික වෙනවා නම් අපි දැනගන්න ඕනේ වාහනයක් පුරුදු කරන කාලේ ඒ වාහන මැති මිනිසු නැති තැනක පුරුදු කරගත්තාම ලේසියි. හැබැයි හැමදාම වාහන නැති මිනිස්සු නැත්තම් වල යන්න ඕන වාහනයක් ඕනේ වාහනේ පුරුදු කරන කාලේ නම් එහෙම තමයි ඊට පස්සේ අපි වාහන තියෙන මිනිස්සුන් තැන් වලට යන්න ඕනේ නිසා සත්‍ය පුරුදු කරන කාලේ අපි මෙහිමීට වැඩ කරන එක නිස්සද්ද වෙන එක නැවතිල්ලේ වැඩ කරන එක ඥානවන්තකමක් මොකද ඒක මිනිස්යාට විතරක් කළ හැක්කක් ඉන්දියානු ආගමේ ඇත්තට ප්‍රමණක් කළ හැක්කක් සීලවන්තයාට පමණක් කළ හැක්කක් ඒ නිසා සීලවන්තයෝ ඉන්ද්‍රයන් වල තියෙන ඇත්ත ධාසනේ ගරු කරනවා. නමුත් ඒක හැම කාල සදාකාලික වෙන්නේ නැහැ. අවස්ථා කිනුට නිරන්තර ප්‍රයෝජන ගන්නවා. නැති වුණත් සතිය පිහිටීමේ බාධා කරගන්න නරකයි. ඒ වගේම කෙනෙක් දිහා බලල අපිට කියන්නත් තමයි ඔය සතිය පිහිටවලා කියනවාද පිහිටවන්න උත්සාහ කරනවාද කියලා. මොකද සතිය පිහිටවද්දිත් වරද. දිනු වෙලා තියෙද්දිත් වරද. ඒ මොකද බලන කෙනා සතිමන්ත නැත්තම් කරන කෙනා කොහොම කෙරුවක් කරගියට දකින්න පුළුවන්. ඒ නිසා සති ධර්මයේදී උතුමාකාර ඒ සාන්දෘෂ්ටික ගතියක් තියෙන්නේ Taman තමයි ඒක අදා. මේ මොහොත තමයි අදා. මෙතන තමයි අදා. මේ සතිය පිළිපදින ක්‍රමයේ තව කෙනෙකුට තව කෙනෙකුදී තව ස්ථානයකට වෙලාවකට අදාළ නැහැ. ඉන්ජා සතියේ හැම වෙලාවෙම නැවුම් බවකින් ඒ චිත්තක්ෂණයට එළඹ සිටි ගතියෙන් තරුණ කමකින් ගත මේ ගත කිරීම නිසා පුත්‍ර සංකාර නොදන්නා කෙලවරක් සහිත සංකාරය අපි කොච්චර දෘෂ්ටි තිබුණා කොච්චර වැරදි හැඟීම් තිබුණා කොච්චර වැරදි චින්තන තිබුණා කපන්න ඉවර කියන අපි මෝහ පටල කියලා අපි සංසාරේ පුරාගෙන ආපු මේ දෘෂ්ටි සංඥා චිත්ත මේ වැරදි සංකල්පනා අනන්ත අප්‍රමාණ ජාලාවකලින් තමයි අපි ලෝකේ දිහා බලන්නේ. ඒක අපිට ලෝකේ පේන්නේ අපිට පේන්නේ අපේ දෘෂ්ටියමයි, අපේ සංඥාවමයි, අපේ හිතමයි. ඉතින් දැන් ලෝකයේත් එක වැඩියෙන් ගැටෙනවනම් ඒ කියන්නේ ඒ පුද්ගලගේ හිත ගැටෙන හිත. ඒ වගේම ලෝකයේත් එක්ක හොඳට සමාදානව යනවනම් යාගේ හිත සමාදාන හිතක්. දැන් ලෝකයේ ඇති දෝෂයක් නෑ ඔක්කොම තියෙන එකම ලෝකයයි. නමුත් එක එකන හැප්පෙනවා එක එකන ගැටෙනවා එක එක තාලවලට. නමුත් ඒ මොකද සංසාරෙන් යනකොට මෝහ පටල නේද. මේ සතිදාන් ධර්මය ඒක ධර්මයේ පුරුදු කරනවා නම් අවුරුදු ගණන් කල්ප ගණන් ආත්ම ගණන් සංසාර පැතිරලා ආපු මේ මෝහ පටල එක චිත්තක්ෂණේ කරා. මේ නිසා ඒ සරුවචනාති වැඩ ඉන කාලෙම බාවාරි බ්‍රාහ්මණයාගේ ශිෂ්‍ය පිරිසක් මේ මහා බ්‍රාහ්මණයාගේ අනුදැනුම මත ගියා ਸਰවඥන්සේ ਸਰවඥන්ද කියලා බලන්න. බාහරි බ්‍රාහ්මණය කිව්වා ඇහෙන තාලෙට පේන තාලෙට නම් මිනිස්සයයි වගේ හැබැයි දෙන්න එක අවස්ථාවක්. ඒසා ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා ප්‍රශ්නේ කල්පනා කරන්නේ ඒකවල ਸਰවඥා ਸਰවඥ නම් ਸਰවඥන් වහන්සේ ਸਰවඥ නම් ප්‍රශ්නේ තේරුම් ගන්න උත්තර දෙයි. ඒ නිසා ඒ අජිතමානෝ කැක්කරා ගිහිල්ලා ਸਰවඥාන්සේගෙන් අහනවා මේ මේ සතියේ ප්‍රඥාවේ දෙන්න පුළුවන් උත්කෘෂ්ට අර්ථකථනයක් පිළිබඳව ප්‍රශ්නයක් අහනවා කවන්ති සබ්බදී සෝතං සෝතානං කිං නිවාරයේ සෝතානං සංවරං රෝහි කේන සෝතං පිටියේ මේක අහනවා නෙවෙයි හිතනවා ඒ ඒ සර්වචනා දිවිපත්‍රය වහන්සේ හම්බෙන් තමයි ආවේ කියලා වාඩි වෙලා දැන් කල්පනා කරනවා තමන්ගේ ප්‍රශ්නේ සබ්බ සවන්ති සබ්බන්ති සබ්බදී සෝතා ඒ ඒ ප්‍රශ්න අහන පුද්ගලයා මානවකයා කියනවා මේ ලෝකයේ ධාරාව වේගය මා අත්තටම ගලන සෝතා කියලා කියන්නේ ස්රෝතය ධාරාව එහෙම නැත්නම් අපි කියන සංතතිය ප්‍රවාහය මෙන්න මේ ප්‍රවාහය අතනින්ද මෙතන කියන එහාටයි මෙහාට හැම අතටම ගලනවා මෙන්න මේ වාගේ හැම අතටම ගන්න මේ තුක්කා සෝයන් කොහොමද නිවාරණය කරන්නේ? මේ කීකර කරගන්නේ කොහොමද? එක දිශාවට හරවගන්නේ හෝ කීකර කරගන්නේ කොහොමද? සෝතාණං සංවරං බ්‍රෝමි මෙන්න මේ ටික කීකර කොල සංවරය කරන හැටි කියන්නේ හේන සෝතං පිටියේ දෙනව කවදාද සම්පූර්ණයෙන්ම නැතර කරන්න ඕන කොත්තනද මෙව නැතර කරන්නේ? ඒක නිකන් හරියට මීවැද්දෙක් ගිහිලා මී මී පරිස්පෝඩියක් කරන්න ගත්තාම ඇවිස්සුනාට පස්සේ මේ මීමැස්සෝ හැම අතේම ඔළුව වටේට කරකැවෙනවා. අහුවෙච්චිට අහුවෙන්න අනික. ඇවිසිටි මීමැස්ස පොඩියක් වාගේ තමයි අපේ හිතවිලි වල ඒක කිසිම සංවරයක් මොනක්වත් නැත්තේ නෑ. දස දිශාවට ගන්න විශාල ධාරාවල් රාශියක් තියෙනවා. ඉතින් මේ පුද්ගලයා මේ බාවාරි බ්‍රාහ්මණයාගේ ගෝලයා මෙන්න මෙවුව පිළිබඳව කල්පනා කරමින් මේ කුයි ක්‍රමයකට නතර කරා. ඔය සංසාරේ පුරාම කෙවි මේ අවසනයකදී කුප්පණේ කෙනේ රූප පෙන්නනවා කිලෝරක් ශබ්ද අසනවා කිලෝරක් රස පෙන්නනවා ලෝකේ තියෙන පොහොසත්කම කියලා කියන්නේ රස බලන එක. ඒ වගේම ගන්ධ සුවඳ බලන එක, පහස විඳින එක, මේ හිතවිලි හිතන එක. ඌක් කිය මෙතෙක් කරපු දේ දැන් කොහොමද අපි මේක සංවර කරගන්නේ නිවාරණය කරගන්නේ? මේ සර්වඥාන්තේ පස්සේ අනන්තපත්ති සර්වඥාන්තේ වචනේ මුත්‍ර දෙනවා. යේන සුඛේ යේන සෝතාණි ලෝකස්මින් ලෝකේ යම් තාක් මේ වගේ සෝතයන් පවතිනවන සතිතේ සංනිවාරේ. ඒ සෝතයන් මේ වගේ නන්නත්තර වෙලා හිතුවක්කාර වෙලා තියෙන බව දැන ගැනීමම ඒ වගේ සතිතේ සංනිවාරණේ සෝතාන සංවරම් භූමි පඤ්ඤායේතේ පිටියයි. එනිසාම දවසක දැනගත්තොත් බොහෝම ලස්සනට නම්බුකාර විදියට ටයිකෝට් ඇඳගෙන එහෙම නැත්නම් සිවුරු මැදලා හරි ගත්තලා ඇඳගෙන ලස්සනට සංවරයේ හිටියට ඇතුළත හිතේ ස්වභාවයේ කිසිසේත්ම සංවරයක් නැහැ. ඒවල බැවි පිටතක් තවුල් ඇතුළතක් තවුල්. එතන පිටත අපි යම් කිසි ක්‍රමයකට හිතලා හෝ ශිෂ්ටාචාර ගැන හෝ මොකක් හරි හිතලා ඒවා පිළිවෙලක් කරගන්නමුත් ඇතුළේ යවු. මෙන්න මේක නතර කරන්න නම් වහලා බෑ. හැප්පිලත් බෑ. මගේ හිත අවුල්. ඒ හැම අතරම ගන්න ශ්‍රෝතයන් මේක කියන්නේ කියලා දැනගන්න ලෑස්ති නම් ඒක කියලා හදාගන්න. මේක හරියට කියනවා මේ මහවැලි ගඟ හරහා කොල්කොල්ලේ වේල්ල බඳිනකොට එහෙම නැත්නම් අපි වුණත් මේ පල්ගහ 12 හරක් කරලා බඳිනකොට මේ බැම්ම බඳින්න ඕනේ හරියේ ඉතල වැලි කොට්ට ගහලා తాවකාලික බැම්මක් ගන්න. ගහලා ගඟ පොත්තක් පැත්තකට හරවනවා. අරවල ඉවර වෙලා අර වැලිකොට්ට හරිය තියෙන විවේක වේලිච්ච ඉඩමේ තමයි අපි ඉස්තර දැම්ම ගහන්නේ. ඒක ගහලා හයි වුණාට පස්සේ අර වැලිකොට්ට ටික ටිකක් එහාට කරලා ගහනවා. ගහලි වල තව ටිකක් වෙලා ගන්නවා. ඒකේ අර දැම්ම තව ටිකක් දික් කරනවා. ඔහොම ඔහොම ඔහොම ගිහලා මේ හදන දැම්මේ දොර කවුළු කියලා ඒ දොර කවුළු වලින් ගඟ යන්න ගලලා ඕන වෙනකොට දොර කවුළුත් වහලා 100ක් ගඟ නැත කරන්න පුළුවන් තරමට හරස් කරන්න බැහැ. අන්නේ වෙලාවේදී මේ වගේ කටයුත්තකදී ඒ ප්‍රධාන ස්ථිර බැම්ම ගහනකම් කොන්ක්‍රීට් බැම්ම ගහනකම් වැලි කොට්ටාව ගහලා ගඟ එහෙමේ කරගන්න తాවකාලික බැම්ම වගේ තමයි මේ සතිය. මේ ඉස්පාසුවේ ඒ අල්ලපනල්ලේ තමයි අර ස්ථිර බැම්ම කොන්ක්‍රීට් බැම්ම නැත්තම් ප්‍රඥා බැම්ම වදින්න ඉඩ හම්බ වෙන්නේ. ඒක නැතුව අර ස්ථිර බැම්ම ගහන්න බෑ ගලන වතුරේ. ඉන්දා යෝගාවචරය මුළු ගඟම එකවර හරස් කරන්න යන්නේ නෑ. පුළුවන් පුළුවන් ප්‍රදේශ වලින් හරස් කරගෙන හරස් කරගෙන ඒ ටිකට බැම්ම ගන්නවා. ගාගෙන ගඟ යම් ප්‍රමාණයකට තඩමාරු කරගත්තට පස්සේ යම් ප්‍රමාණයකට ගඟ කීකරු කරගත්තට පස්සේ තමයි මේ ඉස්පත්‍ය බැම්ම සම්පූර්ණ කරගන්නේ එතකම්ම විශාල අවස්ථානුකූල ප්‍රඥාවෙන් කටයුතු කරන්න දෙන්නේ. මේ උපමාවේ ගත්තත් අපි යම් වෙලාවක හොඳට ගඟ ගලන අවස්ථාවක මේ ගඟට වැලි කොට බැම්මක් ගහන්න ගත්තොත් එක වැලි කොටයක් තිබ්බ ගමන් ගඟ පුළුවන්. ඉතල කියන්නේ ගඟ බුද්ධි කියලා. වැලි කොටය කරක් කරපු ගමන් ගඟ ඇහැර. ඇහැරලා අර වැලි කොට අල්ල වීහිකොල ගමනට. ගියසුලි කරකවනවා විශාල කංකටලු කරනවා නානා ප්‍රදේවල් කරනවා. වැලිකොට්ට දෙකක් ගැම්මොත් ගඟ දෙතරයක් කුලක් වෙනවා. ඊට පස්සේ අර වැලිකොට්ට බැම්මට සම්පූර්ණ හරස් වෙන තාර තමයි විරුද්ධ වෙන තාර තමයි හැපෙන තාර තමයි ගඟ. ආන්නේ වගේ තමයි සත් වැලිකොට්ට දාන්න ඉස්සෙල්ලා නැත්නම් සතිය පිටවන්නේ ඉස්සෙල්ලා අපේ ජීවිතේ බොහොම මල් මල් ගතියට යනවා. සතියක් ඕනෙත් නැහැ සතිය පිටවන සංගරේකුත් නැහැ කිසිම කරදරේකුත් නැහැ. සංසාරේ පූර්ණ සමාජිකත්වයේ තියෙන. නමුත් යම්ම දවසක අපි සතිය පිටවන්න පටන් ගත්ත ගමන් හැම පැත්තෙම අවුල් වෙන්න පටන් ගන්නවා. මේක ඉල්ලලා ගත්ත දෙයක් නිසා යෝගාවචරය දැනගෙන ගත්ත එකක් නිසා යෝගාවචරයකට ලෑස්ති වෙන්න තමයි මේ සීලයක්, දානයක්, වාගේ මූලික ආධ්‍යාත්මික ක්‍රම වලින් ලෑස්ති වෙලා යන්නේ. ඒ වගේම නැතුව අපි වැලි කොට දාපු නිසා ගඟ කී කරුණියේ යුතුයි, ගඟ අපිට උදව් කළ යුතුයි කියලා කියනනම් එහෙනම් මේ ප්‍රවාහය පිළිබඳ දන්නේ නැති කාරණා. ඒ වගේ තමයි සතිය පිටවන්න පටන් අර ගන්නකොට අර මුළු ලෝකෙම මෙතෙක් තිබුණු සාන්ති සබ්බදී ලෝක සෝත හැම පැත්තකම හැම දිශාවෙම විවිධ වේග වලින් ගමන් කරන්න ආ වූ මේ ස්රෝතයන් එකක් කුලප් වෙන බව නම් හැබැයි. එනිසායි කියලා කියන්නේ මේ භාවන මධ්‍යස්ථානික ත්‍යාගය. Tamanට වැඩි සතිමත් පුද්ගලයෝ ආශ්‍රය කරන්නේ. එන්න ඊට පටන් ගන්න. පණගරන් ටික ටික ටික ටික ටික කරන අතරමැද Taman දන්නේ නැහැ අර ඉස්තිර කොන්ක්‍රීට් දාන්න වගේ. මෙන්න මේ විදිහට ඉස්තිර කොන්ක්‍රීට් දාන්නක් නැතිව සමාජයේ වැඩිල තමයි බුදුහාමුදුරන් ඉස්තර කාලේ තිබුණේ. ඔන්න ඕක තේරුම් අරගත්තේ නැති වුණොත් මේ ඊගාවට එන්න තියෙන මේ සම්මා සමාධිය ගැන පිළිබඳ ප්‍රශ්නයක්. එනිසා සම්මා සමාධියේදී දරුවචනන්දේ පෙන්නනවා උපේක්ඛකෝ සතිපාරිශුද්ධි සතියෙන් පිරිසුදු වුණා වූ උපේක්ෂාවටයි බුදුහාමුදුරුවෝ කියන්නේ සම්මා සමාධිය කියලා. එනතේ වැලි කොට වලින් සම්පූර්ණ බැම්ම ගැහුවට ගාගෙන අතර වෙන්නත් ඉඳ තියෙන ඊටර කාලේ. ඒකෙන් අපි කවදාකවත් ගඟ නතර කරයි කියන තත්ත්වයට ගන්න බෑ. මේ වැලි කොට වැඩි කල හිතින දේකුත් නෙවෙයි. උන්නේ සර්වඥ සාධනයේ කියන උත්කෘෂ්ඨකම තමයි විශේෂඥ භාවය තමයි මෙන්න මේ විදිහට වැලි කොට කහලා ගඟේ පැත්තක් කීකරු කරගෙන නැත්නම් පැත්තකින් අපි ඉඩ අරගෙන ඊ අතරමැද ඉස්තර කොන්ක්‍රීට් එක වදින්න ඕනේ. නැත්නම් ඉස්තර බැම්ම වදින්න ඕනේ. මේ බැම්මේ දොරටු කීයක. ඒ දොරටු හදන්න පුළුවන් ඊදොර කාලේ දෙක තාලයකට, වෙයි කාලේ දෙක තාලයකට ඒ විදිහට කඩතොළු කියලා හැදුවොත් අන්න ගඟ නාස කරා කියලා ගන්න පුළුවන්. මෙන්න මේ වැඩේදී සතිය කොච්චර උත්කෘෂ්ඨ සේවාවක් කරනවද කියනවනම් සතිය නැත්තම් කවදාකවත් මේක ආරක්ෂා කරගන්න බැහැ. ඒ නිසා අර අචිතමානක අහපු ප්‍රශ්නෙට ඒ විදිහටමයි සරුවච්චේ සරුවච්චනවාස් උත්තර දුන්නේ. ඒ එහාට මෙහාට ගන්න වේග ධාරාවන් නිවාරණය කරන්න සංවර කරගන්න සත්‍ය අවශ්‍යයි. ඒක නිසා සීල සංවරයේ වැදගත්ම කොටස සිද්ධ වෙන්නේ සති සංවරය. මේ නිසා සුත්‍ර දේශනාවල සමහර තැන්වල පෙන්ලා දීලා තියෙනවා සිල්වන්ත වෙලා සීල විසුද්ධිය ලබාගෙන ඊගාවට සති භාවනා කරන්න. තව සමහර තැන් වල සඳහන් කරනවා සතිය පිහිටුවාගෙන තේරු අරගෙන ඒ මත්ති සීලවත් වෙන්න. සිල්වත් වෙන්න දෙකම පුළුවන්. නමුත් අපි සාමාන්‍ය ආගම අනුකූලව ගත්තොත් අපි හිතන්නේම කරන්නේම කියන්නේම සීලයට පස්සේ සතිය. සීල විසුද්ධියට පස්සේ චිත්ත විසුද්ධිය කියලා. නමුත් සර්වඥාන්සේ ඒ තරමටම වැඩි තැන්වල ඒක සඳහන් කරලා තියෙනවා. ඒත් අනන්තවත් ස්ථාන කියනවා සතියේ සතිමත් වෙලා ලැජ්ජ බය දෙක ඇති කරගන්න. පිරියෝතප්ප. පිරියෝතප්ප දෙකෙන් පස්සේ සීලය ඇති කරගන්න. ඇති වෙනවා. ඔය අඟුලිමාල වගේ ගත්තන්න කීව සිල්වන්ත උනේ ඒකේ. ඉස්ලාම සතිමත් වෙනවා. සතිමත් වුණාට පස්සේ ඇත්ත ඇති හැටි පේනකොට පිහිට යුතු තැන ලැජ්ජාව පිහිට. පිහිට යුතු තැන බය පිහිටනවා. මේ දෙක තමයි සීලයට පදරන්නේ. එහෙම නැති වුණොත් ඒ පුද්ගලයා සිල්වන්තව හැසිරුණාට කවදාකවත් සතියෙන් ඒක ඉස්තිරසාර වෙන්නේ නැත්නම් ඒ සීලේ yaadෙන්නේ නැහැ. සම්‍යක් සීලයක් පාටපත් වෙන්න විපිලිසාර බව දුරු කරන්න හේතු වෙන්නේ නැහැ. යම් වෙලාවකට සීල සංවරයේ සති සංවරයත් එකතු වුණා නම් අනිවාර්යයෙන් මේක විපිලිසාර බව නැති කිරීමේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය අතර ලොකු මැදිහත් වීමක් පාලමක් වගේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා යෝගාවචරය සතිය පිළිගන්න පටන් අරගෙන කටයුතු කරනකොට සමහර යෝගාවචරෝ සීලෙන් පටන් ගන්න සංවරකමෙන් පටන් අරගෙන සතියට යනවා. තව සමහරට ඒව මොනක්වත් නැතුව සී සංවරයෙන් පටන් ගන්න මේ. සති සංවරයෙන් පටන් අරගෙන සීලයට එනවා. මෙන්න මේ දෙකම එදා කාලේ සංවැත්තනාන්ත වැඩ හිටපු කාලේ ඒ වගේම ලංකාවේ ලංකාවට බුද්ධ ධර්මවත් ඇවිල්ලා අවුරුදු 1000ක් විතර යනකම් ඉතාමත්ම ප්‍රකටව සිද්ධ වෙලා තියෙනවා. ඕනම කෙනෙකුට එතකොට අධිකාරියක් නැහැ. මේ සීලවන්ත වෙලා ඉන්න ඕනේ සතිය පිහිටවන්න කියන්න කවුරුකුත් ඇත්තෙත් නැහැ. සතිවන්ත විය යුතුමයි සීලවන්ත වෙන්න කියලා ප්‍රශ්නෙකුත් නැහැ. ඕනම කෙනෙකුට ඕනම තැනකට බැහැ ගන්න. මේ ආගම කියන සංස්කාරය ඇති කරගත්තට පස්සේ තමයි ඕක මහා බරක් වෙන්නේ. ඉතින් එතකොට ඒ ඉන්න අධිකාරී කට්ටිය කියනවා මෙහෙම මේ වෙන්න ඕනේ මෙහෙම මේ වෙන්න ඕනේ කියලා අර උත්සාහයෙන් කටයුතු කර නැත්නම් ඉතින් නීතිලා. ඉතින් මේ දේශිත වෙන කරන්න දෙන්නේ ඉතින් වෙන ආගම් වලට යනවා. මේක හැම පැත්තෙම දොර ඇරලා තියෙනවනම් ඕනම කෙනෙකුට මෙතන කරගෙන යන්න පුළුවන් ඒ සර්වඥාන්තික ඉඩ තියෙනවනම් මේ මේ අපේ ධර්මයේ තුල ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන් ඕනම කෙනෙකුට ස්ථාන ලබා ස්ථාන ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව මේක නිකන් කටුකයක් කරගන්න යන්නේ මේ මට නම් පේන ප්‍රධාන වශයෙන් මේ මගේ ඉතිරික මත වෙන්න පුළුවන් මේ සති කියන চৈতසිකේ නොදැනීම. මේක දැනගත්තා නම් දැනගත්ත පුද්ගලට ලොකු සාන්තියක් හම් වෙන්නේ පුද්ගලයා ආශ්‍රය කරන්නේ නැත්නම් ලොකු සාන්තියක් ලැබෙනවා. පද්ධතියට ලොකු සාන්තියක් ලැබෙනවා. ඒ වගේම තමයි මේක ඇති කරගන්න එක අමාරුයි. ඒ මොකද මේක සාන්දෘෂ්ටික ධර්මයක් නිසා විහිළුවට බොරුවට මායාවට ඡායාවට කරන්න බෑ. අනිවාර්යයෙන්ම ජීවිත කාය පූජාවෙන්ම කරන්න ඕනේ. කරගෙන කරගෙන යනකොට තමයි මේක වැඩෙන්නේ. වැඩෙන කොටත් තමයි හිතන තාලෙටමත් නෙවෙයි වැඩෙන්නේ. ඒ නිසා වැඩෙන නොවැඩෙන බව ගුරුවරයාට බාර දෙනවා. තමන්ද කරන්න තියෙන්නේ කල යුතු ශක්තිමත් භාවයේ ඇති කිරීමට කටයුතු කරන එකයි එනිසා සතියේ මූලික ලක්ෂණයේ වශයෙන් අපි අටුව අපොත්තල අභිධර්ම පොත්වල පෙන්නන්නේ අපිලාපන ලක්ෂණ. කොලාපයින් එක කියන්නේ. යම් තැනක සතිය වැටුණනේ පිහිටියානේ ඒක අඩියටම බයි. පස්තිච්ච බියකින් බටර් කෑල්ලක් කපනකොට ආයේ බිය ගැටවල හැප්පිලක් මොනවාක්වත් නැහැ අතුරු ආන්තර මොනවාක්වත් නැහැ අඩියටම බයි. අපේ ලොකු දාන සඳහන් කළේ කොළපතකට දැමු ගිනිගත් යවටක්සේ. පත් කරපු යකඩ ගුලියක් කොච්චර කොළ ගොඩ කර දැම්මත් ඒක කාගෙන පුච්චාගෙන අඩියට බහින්. ආන්‍ය වගේ තමයි සතිය පිටුත් මතු පිට ලේව කැමක් නැහැ. කොළාපයින් එකතිය තමයි වතුර දාපු ලබු කබලක් හෝ වතුර දාපු දැන් කාලයක් කරන දීපෝම් කැලක් ගත්තොත් ඒක කවදාක පතුලට යන්නේ නැහැ උඩ වතුරත් එක්ක එහාට මෙහාට කොලාපණමින් පවතිනවා මේ තමයි අසත්‍යමත් පිටි හැටි කොක්කලේව කනවා ලෙල්ලාලේව කනවා ඉතර කොම්බේ විතරයි. අතුරිත මොකුත් නැහැ. අපිලාපන කියලා කියන්නේ පොළා නොපනින ගතිය, සත්‍ය පිහිටියානම් රූප ධර්මයක රූප ධර්මයේ අධියතම යනකයි යන්නේ. ඒ නතර වෙන වේදනාවට යනවා, චිත්තයට යනවා, ධර්මානුපතනවට යනවා. ගුරුතු දෙනි පටන් අරගත්තට කාගෙන ඇතුළතම යන එක තමයි සතිය හැටි. ඒ නිසා අපිලාපන ලක්ෂණ අසම්මෝස රස. සතිය පිහිටව මනසට අන්ධ මන්ද නැහැ. මම දැන් සතිය පිළිලා තියෙන පිම්බීම හැකිලිමේද මම දැන් සතිය පිළිලා තියෙන ආස්වාද ප්‍රස්වාසයේද මම දැන් සතිය පිළිලා තියෙන සක්මනේ වම දකුණේද මම දැන් සතිය පිළිලා තියෙන කෑමේ බීමේ යෑමේ ඊමේද කියලා ඒක පිළිබඳ කවදාකවත් කලකොල භාවයක් සම්මෝහයක් එන්න. ආවනම් ඒක හිත පිට යෑමක් ඒක භාවනා පාරෙන් පිට පැනීමක්. ඒක ඒ පුද්ගලයා වහාම දරගන්න. ඒ නිසා සතිය ගත කරන කෙනාට අන්දමන්ද භාවය. ඒ කරන වැඩේ පිළිබඳව උන්ට හොඳ කලෙලියක් කියනවා. එහෙම නැත්නම් කලෙලියක් එන්නේ ඉන්න වැඩි වෙනවා. එහෙම නැති කරන කෙනා සම්මෝසාව කියනවා. කිල් ලකින්නේ මොකටද ලෝකයාට පේ. එහෙනම් වැඩි වෙලා වාඩි වෙලා ඉන්නේ මොකටද? මේ කට්ටියට පේ. ආන්න වගේ බාහිර පටලවා ගන්නවා. අධ්‍යාත්ම බහිද්ද දෙක පටලවා ගන්නවා. හොඳ නරක දෙක පටලවා ගන්නවා. නානා ප්‍රවිජියේ මේ ෂට මායාවී ප්‍රශ්න මතු කරවේ. මතු වෙන්නේ ඉඳ තියෙනවා වංචනික වතේ සම්මෝසාව ඇති. මේ සම්මෝධාව නොයෙන්න තමයි කියන්නේ යෝගාවචරය සතියෙන් ප්‍රතිපත්තාන කරමින් භාවනා කරනකොට සමදාන සුද්ධ කරන්න ගියාම තම හරියට මූල කර්මස්ථානට සාපේක්ෂව කතා කරන්න පටන් අරගත්තොත් ගොඩක් වෙලා කී කියන දෙයක් නැහැ. මුතුකාවන්ගේ පුදුමාකාර ආසාවක් තියෙනවා. ඒ ටික මම පස්සේ කියන්නම් මගේ මේ ටික අහලා ඉන්නකෝ. මොනවා හරි සම්බෝධාවක් ගෙනල්ලා ඉතින් එහාට පටවනවා මෙහාට පටවනවා. අන්නේ සම්මෝසාව එන්ටෙන් ටෙන්ටෙන් අඩු වෙනවා භාවනාව හරියට. එතන හරියන බවට ගුරුවරයා වග බලා ගන්නවා. කියලා දෙන්න ඕනේ මේ ශික්ෂාට මෙන්න මෙතනදී මූල කර්මස්ථානේ මේකයි මෙනේ කලේ මේමයි වැටුනේ මේමයි කියන කාරණා තුන කියනවනම් මොකක්ද ඔතන තියෙන ප්‍රශ්නේ? අරමුණක් දැක්කට පස්සේ මුල මේකයි මැද මේකයි අග මේකයි කියන්න පුළුවන් නම් මොකක්ද ඔතන තියෙන ප්‍රශ්නේ? ආන්නේ විදිහට ගුරුවරයා විසින් ගෝලයාට ඒ ධර්ම කමඨාන් සුද්ධ කිරීමේ මාර්ගයෙන් ප්‍රවේශ කරනකොට සංනිවේදනය කරනකොට එnde end end end යෝගාචරයට ගිය පාරයි යන්න තියෙන පාරයි නොගියත් සංගේ පටලවිලි පාරුයි හොඳට සම්මෝසාව දුවෙන් පටන් ගන්නවා. ඒකෝ පරිගාවට බණියංගට යන්නේ හොඳ කලෙලියක් අතෝ මම මෙතෙන් දරකන් දැන් දන්නවා. අද මම මේක කරගන්නවා කියලා ඉදිරියට. ඒ වගේම තමයි සම්මෝසාව නැතුණා වගේ තමයි ආරක්ක පච්චපට්ඨාන. මේ බුද්ධලට එන්ටෙන් තෙන්ට ආරක්ෂක භාවයක් ලැබෙනවා. සීල ආරක්ෂාව වැටෙනවා, සති ආරක්ෂාව වැටෙනවා, සමාධි ආරක්ෂාව වැටෙනවා. මූල කර්මස්ථානේ ඕනේ අන්දවන්ද වෙලාවක දීපත් වෙච්ච ගම තමයි ගෙදර ආවා වගේ ලොකු එළියක් කියන එක හරියට කැලේට යන මිනිහා දිගින් දිගටම යනකොට මග දිගට තියෙන ගස් වලට කොට කොට ගියා නම් කොච්චර කැලේ ඇතුළට ගියා. ඌ ආපහු ගම හොයාගෙන මේ ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතු අපි ඉක්මනට ඉක්මනට යන්න ඕනේ වැඩේ කරගෙන ඉන්න ඕනේ කියලා මග ලකුණු ගන්නේ නැතුව ඉක්මන් වුණාට කැලියට ගියාට පස්සේ කොයි දිශාවක් එකවද. එතකොට ඒ බුද්ධට ආරක්ෂා ගන්න තියෙන සම්මෝසාව පාළේ. කාන්තාරය නැත්තත් ඒකයි. මොහොත යන මිනිහත් ඒකයි. සංසාර ගමන යන මිනිහත් ඒකයි. දුරට යන මග ලකුණු තියා ගන්න නම් සතිය ගන්න. සතියේ සරති අනුසරති කියන ප්‍රශ්න දෙක මතු කරගන්න. අර කියන ජීවත් කරන අනුස්සයෙන් කියන අනුස්මරණය කරලා දෙනවා. ඒකෙන් ප්‍රශ්න ඇති කරන්නේ. සතියෙන් කියනවා කොච්චර ගැඹුරට ගියත් බය වෙන්නේ. ඒක නිසා සතියේ ආරක්ක ප්‍රතිපත්තන විෂයාභිමුඛ භාව ප්‍රතිපත්තන. ඒ කියන්නේ ආනාපානසිකේ ගියා නම් ආනාපානසිකේ කොච්චර ගැඹුරද කියලා. එක්ක නාසිකාග්‍රේ හිතෙන තියෙන බව දන්නවා. නැත්නම් ආනාපානයේ ලාංඡනේ හරි පේනවා. ආනාපානසිකේ කියලා මම දැන් සම්පූර්ණ හිත චිත්තානුපස්සනාවට ගියා. සම්පූර්ණ හිත වේදනාවට ගියා කියලා කවදාවත් එන්නේ නැහැ. සතිය දිගේ ගියා. ඉන්නේ මැකීමේදී ගියේ කෙනාට කොච්චර ගැඹුරකට ගියත් දැන් එක්ක උදරයේ හිත තියෙන බව නැත්නම් පිම්පීම හැකීම වාර කියන එක විෂය මූල කර්මස්ථානේ අභිමුඛමයි ඒ කොච්චර හිම් වෙන්න පුළුවන් කොච්චර ගොරෝසු වෙන්න පුළුවන් ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙන්න ඒ කොයි මායාවෙ හිටියත් විචාරමූල භාවපතිය ඒක ආරස්සාව එන්නේ මූල කර්මස්ථානේ දැක ගැනීමමයි දැනෙන්නේ ඒ වගේම අවසාන වශයෙන් සඳහන් කරන සතිය සතර සතිපට්ඨාන පදක්ඛාන මුලින් මුලින් වරදකට සතියම තමයි සතියේ පදනම තවද ඒකයි සතිය මුල් කාලේ පිළිදීමට ගන්න කරදර ටික විඳින්නේ නැතුව කවදාකවත් සතිය පිටවන්න බෑ. කවදා හරි වැඩි හැරිලා වඳී තමන්ගේ අතීතයේද මම මේ වනුවගා දනගා ගිය නිසා නේද මම සතිය පිටව ගත්තේ කියලා. නමුත් මේ දනගාන වඩු ගන්න වෙලාව නම් හිතන්නේ අයියෝ මම තාම දුර්වලයි කියලා. නමුත් ඒකම තමයි මැත්තේ තමන්ගේ සතිය පිටවන්න වෙන්නේ. ඒ නිසා අපිට වයසට යන්න කලින්, ලෙඩ වෙන්න කලින්, මරණයට යන්න කලින් කොහොම හරි මේක පිටව ගන්න. පිටේ නැත්තම් ලෝකේ තියෙන ඕනම අකුසල ධර්ම අකුසල කර්මයකට අපිපත් වෙන්නේ. ඒ නිසා සතිපත්තහන ධර්මයේදී මේ සතිය පෙන්නකොට කායන පසන වේදනාන පසන චිත්තාන පසන ධම්මාන පසන කියන හතරම පෙන්නේ. ඒ මොකද හේතුව කායන පසනයන් පටන් ගත්තොත් සතිය හරිනම් අනිවාර්යයෙන්ම වේදනා චිත්ත ධම්ම කියන හතරට යොමු කරනවා. ඒ ඒ වයින් පටන් ගන්නත් පුළුවන් කායන පසනයන් පටන් ගන්නත් පුළුවන්. ඒ නිසා සතිපත්තහන ධර්මයේ ආධුනිකයටත් කැපයි. මෛදාහුරියට කැපයි. ඇහැ කන්න අතරත් කරන්නේ. ඒ නිසා සත්‍ය පිටඳ හොඳට දැනගන්නකොට රහස් හිතක් පාද. සත්‍ය පුංචි කරලා සත්‍ය නොසලකා කටයුතු කරොත් කොච්චර කල් ගියත් තාම ළමාවතියමයි ගත කරන්නේ. ඒ නිසා හොඳ අරටුව සාරේ සාර මණ්ඩේ මේක තමයි කියලා හිතා ගන්නවනම් ඒ පුතිවර කරන හැම වැරද්දක්ම මත්තට ආහාරයක් වඩපත් වෙනවා. ඒ නිසා තමන් අත්දැකීම් පත්‍ර දිග්දලා තිබුණත් ඒ ඔක්කොම තමන්ගේ මත්තට පිටේ. තමයි ධර්ම නොදැන හිටියයි කියලා ප්‍රශ්නකුත් නැහැ. ධර්මය දැනගන්නවා කියලා කියන්නේ සතිය දැනගන්න. සතිය දැනගන්නට සතිපට්ඨාන දැනගන්න. සතිපට්ඨාන ගන්නවනම් අනුවාර දහ කර්මස්කන්ධය දන්න. වෙන මොනක්වත් නොදැනගත්තර කමක් නැහැ. මොකද මේකේ අවශ්‍ය ටික තියෙනවා. ඒ නිසා අද දේශනා කරපු ටිකෙත් යම් තියෙනවනේ ඒකත් කිට්ටු කරගෙන තමන්ගේ අත්දැකීම් වලට තව ඉලියක් වටගෙන මේ පැත්තේ ධර්මයේ වේගුල සතියක් වාට උපතිත සතියක් වාටපත් කර ගැනීම මේ පත් කාලය ඇතුළත තම තමන් ප්‍රාර්ථනා කරන්නා වූ ඒ කාන්ත සුන්දර භාවයට සති වේකුල භාවයටපත් වෙන්නේ මේ ධර්ම කොටස් මේ අත්දැකීම් කොටස් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරන්න බලන්න